ආයිබෝවන් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ සාහිත්‍යය හමු වෙන හරිම වැදගත් සූත්‍රයක් ගැන. ඔව් ඒ තමයි මජ්ක්‍ධිම නිකායේන බද්දාලි සූත්‍රය. හරියටම මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී. මේකේ ඇත්තටම භික්ෂු ජීවිතයේ විනය, ඒ වගේම ශික්ෂාපද කොච්චර වැදගත්ද? ඒවා ආධ්‍යාත්මික දියුණුවට අර විමුක්තිය කරා යන ගමනට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ගැන ගැඹුරු කතිකාවතක් ඇති වෙනවා. ඔව් කතාව පටන් ගන්නෙම හරිම සරල කාරණයකින් වගේ පෙනුනට ඒකෙන් තමයි ඔක්කොම දිගහැරෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ දවසට එක වේලක් විතරක් වළඳන එක ගැන. ඒ කියන්නේ ඒකාසන භෝජනීය. උන්වහන්සේ ඒකේ තියෙන ආනිසංස ඒ කියන්නේ වාසි ගැනත් කියනවා. අසනීප අඩුයි, ඇඟට සැහැල්ලුයි, නිරෝගීකම ලැබෙනවා මගේ දේවල්. ඉතින් උන්වහන්සේ භික්ෂුන්ටත් ආරාධනා කරනවා මහණෙනි ඔයාලත් මේ ඒකාසන භෝජනේ සමාදන් වෙන්න කියලා. එතන තමයි පොඩි ගැටලුවක් මතුවෙන්නේ. මොකද බද්දාලේ කියන හාමුදුරු නමක් ඉන්නවා. උන්වහන්සේ නැගිටිලා කියනවා අනේ ස්වාමිනී මට නම් ওই ශික්ෂාපදේ රකින්න අමාරුයි වගේ. අමාරුයි කියවරේ. ඔව් මට බෑ වගේ. මම එහෙම රකින්න ගියොත් සමහර විට මට මේ ප්‍රවිදි ජීවිතය ගැනත් කුකුසක් කියන්නේ සැකයක් විපිලිසර බවක් ඇති වෙන්න පුරුවන් කියලා කියනවා. ඒ කියන්නේ ශික්ෂාපදේ රකින්න ගියොත් පැවිද්දත් එපා වෙයි කියලා වගේ අදහසක්ද? ඔව් ඒ වගේ දෙයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ එකපාරට මේක අහක දාන්නේ නෑ. උන්වන්ස විකල්පයක් යෝජනා කරනවා. මොකක්ද ඒ විකල්පය? හොඳයි බද්දාලේ. එහෙනම් මේම කරන්න. දානි ලැබුණම ඒකෙන් ටිකක් අයින් කරලා තියලා පස්සේ වළඳන්න. ඒ කියන්නේ එකපාර වළඳන්න අමාරු නම් දෙපාරකට වළඳන්න කියලා. හ්ම් ඒකත් විසඳුමක් නෑ. ඔව් නමුත් බද්දාලි හාමුදුරුවෝ එකටත් කැමති වෙන්නේ නෑ. අනේ ස්වාමිනී මට ඒකත් කරන්න බැරි වෙයි කියලා තමයි කියන්නේ. ආ එතකොට මොකද උනේ? අන්න එතනින් තමයි බද්දාලි හාමුදුරන්ගේ හිත ලොකු කෙලබීමක් ඇති වෙන්නේ. එයාට තේරෙනවා බුදුහාමුදුරු ශික්ෂාපදයක් පැනවුවා අනිත් හැමෝම එක පිළිපදිනවා Taman විතරක් මට බෑ එක වැරදි කියලා. ඒ කියන්නේ පසුතැවීමක් ඇති වෙනවා. ලොකු පසුතැවීමක්. ඒක කොච්චරද කියනවනම් මාස 3ක් යනකල් බද්දාලි හාමුදුරු බුදුහාමුදුරු මුණ ගැහෙන්න යන්නේවත් නැහැ. මාස 3ක්ම. ඔව් අන්තිමේදී අනිත් හාමුදුරුවරු තමයි කතා කරලා බද්දාලි උහුම ඉඳලා හරියන්නේ නැහැ. ගිහින් බුදුහාමුදුරන්ව මුණ ගැහිලා තමන්ගේ වරද කියාගන්න කියලා උනන්දු කරන්නේ. ඉතින් බද්දාලි හමුදුරු යනවද? යනවා. ගිහින් බුදුහාමුදුරන්ට වන්දනා කරවා හරිම සංවේදී විදියක තමන්ගේ වරද පිළිගන්නවා. ස්වාමීනි මට වැරදුනා. ඒ වරද මාව යට කරගෙන ගියා වගේ වුණා. කරුණා කරලා මම අනාගතයේදී සංවර වෙන පිණිස මේක වරදක් විදිහටම පිළිගන්න කියලා සමාව ඉල්ලනවා. බුදුහාමුදුරන්ගේ ප්‍රතිචාරය කොහොමද? උන්වහන්සේ ඒ වරද පිළිගැනීම අගය කරනවා. හොඳයි බද්දාලි Taman වරදක් කළා කියලා තේරුම් අරන් ඒක වරදක් විදිහටම පිළිගන්න එක හොඳයි කියලා කියනවා. ඒත් ඒත් ඒත් එක්කම උන්වන්සේ හරිම සියුම් කාරණයක් පෙන්වා දෙනවා. උන්වන්සේ අහනවා බද්දාලි ඔයා ඔය මට බෑ කියනකොට පොඩ්ඩක්වත් හිතුවද අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ වගේ දෙයක් කියෙද්දී මම බෑ කියනවා අනිත් හාමුදුරුවරු භික්ෂුණීන් උපාසක උපාසිකාවෝ විතරක් නෙවෙයි වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයොත් මං ගැන මෙයා ශික්ෂාපද රකින්න නැති කෙනෙක් කියලා හිතයි කියලා. ආ, ඒ කියන්නේ තමන්ගේ తত্ত্বය අනිත් අය තමන් දිහා බලන විදිහ ගැන සැලකිලිමතුනේ නැහැ නේද කියලා අහනවා. හරියටම එතනදී බුදුහන්දරෝ තවත් ගැඹුරු කාරණයක් මතු කරනවා. උන්වන්සේ අහනවා "බද්දාලි හිතන්නකෝ සම්පූර්ණයෙන්ම කෙලස් වලින් නිදහස් වෙච්ච විමුක්තිය ලැබු හාන්දර නමක් ඉන්නවා. ඔබතෝ භාග විමුක්ත වෙන්න පුළුවන්, ප්‍රඥා විමුක්ත වෙන්න පුළුවන්, කාය සක්කී වෙන්න පුළුවන්. මම ඒ වගේ හාමුදුර නමකට කිව්වොත් මෙන්න මේ මඩවගුරුඩ ඒ දණ්ඩක් වගේ දිගා වෙන්න කියලා. එයා ඒක නොකරෙන් දීදා. බද්දාලි හාමුදුරෝ මොකද කියන්නේ? බද්දාලි හාමුදුරුවෝ කියන නැහැ ස්වාමීලි එහෙම කෙනෙක් නම් ඔබ වහන්සේ කියන දේ කරනවාමයි කියලා. එතකොට අන්න එතකොට බුදුහාමුදුරුවෝ කියනවා හැබැයි බද්දාලි ඔයා ඒ වෙලාවේ හිටියේ එහෙම තත්වයක නෙවෙයි ඔයා හිටියේ හිස්වා. ඒ කියන්නේ ඔයාගේ හිතේ ඒ වගේ නම්‍යශීලී බවක්, විවෘත බවක් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් තිබුණේ නැහැ කියන එක. හරිම ගැඹුරු පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ ශික්ෂාපදය කඩන්න හිතුවේ මා අර අධ්‍යාත්මික මට්ටම ප්‍රමාණවත් නොවුන නිසා කියන එකද? ඔව්. ඒ වගේම අර වරද පිළිගැනීම ගැනත් උන්වහන්සේ කියන බද්දාලි වරද වරදක් විදිහට දැකලා ඒක නිවැරදි කරගන්න එක තමයි මේ ආර්ය විනය ඇතුළේ තියෙන දියුණුව කියලා. ඒකෙන් පස්සේ තමයි නේද අර ශික්ෂාපද රැකීමයි අධ්‍යාත්මික දියුණුවයි අතර තියෙන බැඳීම ගැන විස්තර කරන්නේ. හරියටම. එතනදී උන්වහන්සේ කියනවා හිතන්නකෝ හාමුදුරනමක් ඉන්නවා ශික්ෂාපද හරියට රකින්නේ නැහැ, විනයට අනුව කටයුතු කරන්නේ නැහැ කියලා. එයා ගිහින් කැලාවක ගල් ගුහාවක පාළු තැනක හුදකවා භාවනා කරනවා. එහෙම භාවනා කරාට එයාට නිතරම චෝදනාවක් එල්ල වෙනවා. කාගෙන්ද? ශාස්ත්‍රුන් වහන්සේගෙන්, ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් උන්වහන්සේගේ ධර්මයෙන් තමන් එක්ක ඉන්න සබ්‍රහ්මචාරීන්ගෙන් අනිත් හාමුදුරුවන්ගෙන් නුවණ තියෙන දෙවියන්ගෙන් විතරක් නෙවෙයි තමන්ගෙන්ම තමන්ගේ හෘදය සාක්ෂියෙන්ම චෝදනා කරනවා. ඇයි මම මේ විනය කඩකලේ කියලා. ඉතින් එහෙම චෝදනා ලබන කෙනාට මොකද වෙන්නේ? එයාට අර උත්තරීතර ධර්මයන් ඥාන දර්ශන, ඒ කියන්නේ ධානය ලබන්න, අභිඥා උපදව ගන්න, අවසානයේ අරහත්වයට පත්වෙන බාධා ඇති වෙනවා. ඒ මාර්ගයේ ඇහිරෙනෝ ශික්ෂාව හරියට සම්පූර්ණ නැති නිසා. ඒකේ අනිත් පැත්තත් එනම් පැහැදිලි කරන්න ඇති නේද? අනිවාර්යෙන්ම. ශික්ෂාපද හරියට රැකින විනයගරුක හාමුදුරු නම හුදකලාව භාවනා කරනකොට එයාට අර වගේ කාගෙන්වත් චෝදනාවක් එන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේවත් සබ්‍රහ්මචාරින්වත් දෙවියන්වත් Tamandi හෘදේ සාක්ෂිවත් දොස් කියන්නේ නැහැ. එතකොට එයාට පුළුවන් දර ඉහළ තත්ත්වයන්ට යන්න. ඔව්. එයාට හිත එකඟ කරගෙන පිළිවෙලින් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි, හතරවෙනි ධානය දක්වාම උපදව ගන්න පුළුවන්. ධාන ලැබුවට පස්සේ ඊට පස්සේ ඒ සමාධිමත් සිත යොමු කරනවා ඥාන දර්ශන වලට. පුබ්බේ නිවාසානුසති ඥානීය ඒ කියන්නේ තමන්ගේ පෙර ආත්ම භව දකින නුවණ චුතුපපාත ඥානීය සත්‍යයන් මැරිලා ඉපදෙන හැටි දකින නුවණ අවසානයේට අවසානයේට ආසවක්ඛ්‍ය ඥානීය ඒ කියන්නේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන නුවණ ඒක ලබා ගත්තමයි අරහත්ත්වයටපත් වෙනවා උන්වහන්සේ කියනවා භද්දාලි මේ ශාසනය තුල ශික්ෂාව හරියට පුරන භික්ෂුවකට වෙන්නේ ඕක තමයි කියලා. පැහැදිලි. මේ ටික අහගෙන ඉඳලා බද්දාලි හාමුදුරුවන්ට තව ප්‍රශ්න ටිකක් මතුවෙනවා නේද? ඔව්. ඒ ප්‍රශ්නවලින් පේනවා එයා තවමත් මේ විනය ශික්ෂා පදවල අවශ්‍යතාව ඒවයි තියෙන ගැඹුර හරියටම තේරුම් ගන්න උත්සාහ කරන බව. මොනද ඒ ප්‍රශ්න? ඒ අහනවා ස්වාමීනි ඇයි සමහර හාමුදුරුවෝ ඉන්නවා එයාලට නිතරම වගේ අඩුපාඩු පෙන්වලා හික්කමවන්න උත්සාහ කරනවා. ඒත් තවත් සමහර අයට එහෙම නිතර කියන්නේ යන්නේ නැහැ. ඒ ඇයි? හොඳ ප්‍රශ්නයක්. තව අහනවා ඉස්සර කාලේ බුදු ශාසනයේ මුල් කාලේ ශික්ෂාපද හරිම අඩුයි. ඒත් ගොඩාක් දෙනෙක් රහත් වුණා. හැබැයි දැන් ශික්ෂාපද ගොඩක් තියෙනවා. ඒත් රහත් වෙන්නේ ටික දෙනයි. ඇයි ස්වාමිනේ හැව වෙන්නේ? ඔව්, ওই ප්‍රශ්නය නම් අදටත් සමහරව අහනව නේද? ඇත්තමන්. බුදුහාමුදුරෝ මේවටත් පිළිතුරු දෙනවා. කොහොමද උන්වහන්සේ පැහැදිලි කරන්නේ? පළවෙනි ප්‍රශ්නෙට, ඒ කියන්නේ සමහරුන්ට නිතර හික්මවල එක ගැන උන්වහන්සේ කියනවා, "බද්දාලි හිතන්නකු භික්ෂුවක් ඉන්නවා නිතරම වරදක් කරනවා ඒක පෙන්වලා දුන්නම කේන්ති ගන්නවා, අහක බලා ගන්නවා, නැත්තම් වින කතාවක් දාලා මග ඇරිනවා කීකරු නෑ. ඒ වගේ කෙනෙක් සම්බන්ධයෙන් නැති වෙන ආරවුල් ප්‍රශ්න ලේසියෙන් විසඳෙන්නේ නෑ. ඒත් අනිත් භික්ෂුව වරදක් වුණාම ඒක පිළිගන්නවා මට වැරදුන ස්වාමීනි මම හදාගන්නම් කියනවා කීකරුයි එයාගේ ආරවුල් ඉක්මනින් සංසිඳනවා ඉතින් අර හික්මවන්න අමාරු කෙනාට නිතර කියන්න වෙනවා එයාගේ යහපතටමයි. ඒ වගේම අර ශ්‍රද්ධාවෙන් විතරක් පැවිදි වුණ අයගනත් මොටද කියන්නේ? ඔව් උන්වහන්සේ කියනවා සමහර භික්ෂූන් ඉන්නවා එයාලා පැවිදි වෙලා තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන යන්තම් ශ්‍රද්ධා මාත්‍රයකින් නැත්තම් ප්‍රේම මාත්‍රයකින් වෙන්න පුළුවන්. එයාගේ ශ්‍රද්ධාවේ ප්‍රේමය හරීම බිඳෙන සුළුයි. ඒක නැති වෙලා යන්න දෙන්න හොඳ නැහැ. හරියට Tamanට තියෙන එකම ඇහැ පරිස්සම් කරනවා වගේ ඒ භික්ෂුවගේ අර ශ්‍රද්ධාව ප්‍රේමය පිරිහෙන්න නොදී යාව හෙක්මවන්න ඕන. අර ශික්ෂාපද වෙඩිවීමයි රහතන් අඩුවීමයි ගැන මොකද කිව්වේ? ඒකට උන්වහන්සේ දෙන පිළිතුරු තමයි කාලයත් එක්ක ලෝකයේ සත්වයන් ටිකෙන් ටික පිරිහෙනවා. ඒ කියන්නේ ගුණධර්ම අඩු වෙනවා, කෙලෙස් වැඩි වෙනවා. ඒ එක්කම සද්ධර්මයක් ටිකෙන් ටික අතුරුදන් වෙන්න පටන් ගන්නවා. අන්ද ඒ වගේ කාලෙක තමයි ශික්ෂාපද වැඩිපුර පණවන්න අවශ්‍ය වෙන්නේ. මොකද මිනිසුන්ගේ හික්මීම අඩු වෙනකොට නීති රීති වලින් හරි යාලව පාලනය කරන්න වෙනවා. ඒ වගේම ඒ පිරිහෙන කාලෙදී අර උතුම් මාර්ගඵල ලබන පිරිසත් අඩු වෙනවා. ඒක ස්වභාවිකයි. ඒ කියන්නේ ශික්ෂාපද වැඩි වෙන්නේ ප්‍රශ්න වැඩි වෙනකොට. හරියටම උන්වහන්සේ කියනවා ශාසනීයට පිරිහීම ගේන හේතු බුද්ධ දේශනාවේ හැටියට ආශ්‍රවඨානීය ධර්ම කියලා කියනවා. ඒ කියන්නේ කෙලෙස් වැඩෙන්න හේතු වන කාරණා. මොනවද ඒවකේ කාරණා? සංඥා, සංඛ්‍යාවෙන් විශාල වීම, අධික ලාභ සත්කාර ලැබීම, කීර්ති ප්‍රශංසා ලැබීම, බහුශ්‍රත භාවය නිසා මාන්‍ය ඇතිවීම, පැවිදි වෙලා ගොඩක් කල් ගත වීම නිසා ඇතිවෙන යම් යම් තත්වයන් මේ වගේ දේවල් සමාජී මතු වෙනකම්ම ශික්ෂාපද පනවන්නේ නැහැ. ආ, එතකොට මේ ප්‍රශ්න මතු වුණාම අන්න ඒ ප්‍රශ්න ඒ පිරීම් ඇති වෙනකොට තමයි ඒවා වලක්වන්න සංඝයා වහන්සේලාගේ චිරස්ථිතිය සඳහා ශික්ෂාපද පනවන්නේ. මුලදී ඒවා අවශ්‍ය වුණේ නෑ. මොකද මුල් කාලේ හම්දුරු ස්වයම් හික්මීමකින් හිටිය නිසා. හරිම පැහැදිලි. ඊට පස්සේ නේද අර අශ්ව උපමාව මතක් කරන්නේ. ඔව් බුදුහාමුදුරෝ බද්දාලිගේ මහණවා බද්දාලි මම ඉස්සර දවසක දේශනා කළා නේද? මේ ආජානීය අශ්වයෙක්ව පුහුණු කරන හැටි කියන උපමාවක්. ඔයාට ඒක මතකද කියලා. බද්දලිය අමුතුනට මතකද? නෑ. එයා කියනවා අනි ස්වාමිනී මට නම් මතකයක් නෑ කියලා. අයියේ. දහමඳුරුම හේතුව කේදවා බද්දාලි ඔයාට ඒක මතක නැත්තේ ඔයාර ශික්ෂාපද නොපුරමින් ධර්මයේ කෙරෙහි හිත යොමු නොකර හිටපු නිසායි. එහෙම ඉන්නකොට ධර්මය හරියට ශ්‍රවණය වෙන්නෙත් නැහැ, හිතේ ධාරණය වෙන්නෙත් නැහැ. ඒකත් වැදගත් කාරණයක්. ඉතින් උන්වහන්සේ ආයමතේ උපමාව කියනෝද? ඔව්. භද්දාල්ටි තීරුම් කරලා දෙන ආයමත් ඒ ලස්සන උපමාව දේශනා කරනවා. හරිම දක්ෂ අශ්ව පුහුණුකරුවෙක් ඉන්නවා. එයාට ලැබෙනවා උසස්ම જાතියේ ආජානීය අශ්වයෙක්. එයා මේ අශ්වේව එකපාරටම ලොකු වෙඩවලට යොදවන්නේ නැහැ. ක්‍රමානුකූලව ටිකෙන් ටික පුහුණු කරනවා. කොහොමද ඒ පුහුණුව? මුලින්ම කටකලියාව දානවා. ඒකට හුරු කරනවා. ඊට පස්සේ වියගහ උරහිසට තියලා ඒක උසුලන්න පුරුදු කරනවා. ඊට පස්සේ විවිධ වේගයෙන් දුවන්න, රවුම් දුවන්න, කෙලින් දුවන්න, අලංකාර විදිහට දුවන්න. ඔයලගේ එක එක පියවරෙන් පියවර පුහුණු කරනවා. මුලදී අශ්වයාට අමාරු ඇත නේද? අනිවාර්යෙන්ම මුලදී දගලනවා, අකමැති වෙනවා, ඒත් අර දක්ෂ පුහුණුකරු දිගටම ඉවසීමෙන් පුහුණු කරනකොට ටික කලක් යද්දී අශ්වයා ඒ හැම දෙයකම හුරු වෙනවා. එයාගේ අර මුලින් තිබ්බ අමාරුකම්, දඟකාරකම් නැති වෙලා යනවා. අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට අශ්වයා රාජකීය ගුණාංග වලින් පවා යුක්ත උතුම්ම තත්වයේ මොනම අභියෝගයකටත් මුහුණ දෙන්න පුළුවන් ආජානීය අශ්වයෙක් බවට පත් වෙනවා. හරිම අපූර්වමවක්. ඉතින් මේක භික්ෂුවට ගලපන්නේ කොහමද? බුදුහාමුදුරු දේශනා කරනවා බද්ධාලි අන්න ඒ වගේ තමයි තථාගතයන් වහන්සේත් ශ්‍රද්ධාවෙන් පැවිදි වුණු කුල පුත්‍රයෙක් වෙ හික්මවන්නේ කියලා. ඒ කියන්නේ භික්ෂුවගේ පුහුණුවත් අර වගේ ක්‍රමානුකූලයි කියන එකද? ඔව්. උන්වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේ හික්මිලා, ශික්ෂාපද පුරලා, ධාන වඩලා අන්තිමට අරහත්වයටපත් වෙච්ච භික්ෂුව අසේක ගුණ 10කින් යුක්ත වෙනවා. අසේක ගුණ 10ක් මොනවද? ඒ තමයි අසේක සම්මා දිට්ඨි. නිවැරදි දැක්ම. අසේක සම්මා සංකප්ප. නිවැරදි කල්පනාව. අසේක සම්මා වාචා. නිවැරදි වචනය. අසේක සම්මා කම්මන්ත. නිවැරදි ක්‍රියාව. අසේක සම්මා ආජීව. නිවැරදි දිවි පැවැත්ම. අසේක සම්මා වායාම. නිවැරදි වෑයම, අසීක සම්මා සති, නිවැරදි සිහිය, අසීක සම්මා සමාධි, නිවැරදි සමාධිය, අසීක සම්මාඥාන, නිවැරදි ඥානය සහ අසීක සම්මා විමුක්ති, නිවැරදි මිදීම. මේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් තුල පිහිටෙන ගුණාංග. ඉතින් මේ ಗುಣ 10න් යුක්ත වුණාම අන්න ඒ භික්ෂුව අර ආජානීය අශ්වයා වගේ වෙනවා. එයා ආහුණේය වෙනවා. ඒ කියන්නේ දුරින්දන් උනත් ගෙනත් දෙන පූජාවන්ට සුදුසු කෙනෙක් වෙනවා. පාහුනේ වෙනවා, අමුත්තන් උදෙසා පිළියෙල කළ දානේට සුදුසු කෙනෙක් වෙනවා, දක්ෂිනේ වෙනවා, දක්ෂිනාවන් පින් පිණිස දෙන දේවල් ලබන්න සුදුසුම කෙනෙක් වෙනවා. අංජලිකරණීය වෙනවා දෙව් මිනිසුන් ඇතුළු ලෝකයාඩේ ඇඳිහි බැඳීමට වන්දනාමාන කිරීමට සුදුසු කෙනෙක් වෙනවා අවසාන වශයෙන් අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ලෝකයට උතුම පින්කිතක් බවට පත්වෙනවා. ඒ කියන්නේ අර මුලින් තිබ්බ අකමැත්ත ප්‍රතික්ෂේප කිරීම කොතනද මේ අන්තිමට ලබන උතුම් తත්වය කොතනද ලොකු වෙනසක් අතිවිශාල වෙනසක් ඒ වෙනසට මූලික වෙන්නේ අර හික්මීම විනය ශික්ෂා පදවලට පිහිටීම එහෙනම් මේ දීර්ඝ සාකච්ඡාවෙන් මේ බද්දාලි සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක් කියලාද හිතන්නේ? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි අධ්‍යාත්මික දියුණුව. ඒ කියන්නේ ධාන, අභිඥා, අරහත්ත්වය වගේ தත්වයන්ටපත් වෙන්න නම් විනයගරුක බව, ශික්ෂාපද වලට ගරු කිරීම, ඒව පිළිපැදීම කියනක අත්‍යවශ්‍යම පදනමක් කියන එක ඒක නැතුව ඉහළට යන්න බෑ. ඒව කීම වැරදි කරන එක මිනිස් ස්වභාවයක් වුණත් වැදගත්ම දේ ඒ වරද තේරුම් අරන්, පිළි අරන්, ඒකින් පාඩමක් ඉගෙනගෙන ආයෙත් ඒක නොකරන්නට සංවර වෙන්න එක, ඒක තමයි ඇත්තටම දිනුවට මඟ පාදන්නේ කියන එකටත් නේද? අනිවාර්යයෙන්ම. බද්දාලි හාමුදුරන්ගේ කතාවේකට හොඳම උදාහරණයක් අර ආජානීය අශ්ව උපමාවෙනුත් ඒක තව තවත් තහවුරු වෙනවා. කොහමද? ඒකෙන් කියවෙන්නේ මේ අධ්‍යාත්මික පුණුව කියන එක රැයකින් කරන දෙයක් නෙවෙයි. ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික අත්නොහැර උත්සාහයෙන් කරන ඕන දෙයක්. මුලදී අමාරුකම් බාධක අකමැත්තන් එන්න පුරුවම් හරියට අර අශ්වයාට වගේ ඒත් දිගටම වෑයම් කරනකොට ඒව ජයගන්න පුළුවන් කියන එක. හරිම වටිනා පාඩමක්. ඉතින් මේ සූත්‍රය ගැන හිතනකොට අපේ ආගෙන ඉන්න අයටත් පොඩ්ඩක් ගැම්බරින් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් ඔව් මං හිතන්නේ මේක ගැන හිතන්න පුරුවන් බද්දාලි හාමුදුරෝ මූණ දුන්න අභියෝගය ඒ කියන්නේ Tamanට අමාරුයි අපහසුයි කියලා හිතෙන නීතියක් ප්‍රතිපත්තියක් එහෙමත් නැත්නම් ඉගෙන ගන්න දෙයක් මංගහරින්න උත්සාහ කිරීම සහ එකෙන් ඇති වුණු ප්‍රතිවිපාක මේක අපේ එදිනෙදා ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ අපිත් සමහර වෙලාවට අපිට අමාරුයි බෑ කියලා හිතෙන දේවල් වලින් පැනලා යන්න හදනව නේද? ඒක රැකියාවේ නීතියක් වෙන්න පුළුවන්, සමාජයේ සම්මතියක් වෙන්න පුළුවන්, අධ්‍යාපනයේ අමාරු විෂයක් වෙන්න පුළුවන්, නැත්තම් තමන්ගෙම දුර්වලකමක් හදාගන්න එක වෙන්න පුළුවන්. ඔව් ඇත්ත. ඉතින් තමන්ගේම අර අකමැත්තන් ප්‍රතිරෝධයන් සීමාවන් හඳුනාගෙන බද්දාලි හාමුදුරු අන්තිමේදී කලා වගේ ඒවා ජය අරගෙන ඉස්සරහට යන්න මේ සූත්‍රයෙන් අපිට මොන වගේ ආලෝකයක් මොන වගේ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න වටිනවා කියලා මට හිතෙනවා. ඇත්තමම හිතන්නට වටිනා කාරණයක් බද්දාලි සූත්‍රය ඇසුරෙන් කරකු මේ ගැඹුරු කතාබහට බොහොම ස්තුතියි. ඔබතුමාට ස්තුතියි.